තෙරුවන් සරණයි වාසනාවන්ත පින්වත්නි අති ගෞරවනීය ස්වාමින් වහන්ස අපි සතියකට කිට්ටු කාලයක් ඊ타ත්ම වාසනාවන්ත පින්බර දේශයක පින්බර භූමියක අපේ බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයෙන් පහස ලැබපු ඒ වගේම එතුමන් වහන්සේ වගේම එතුමන් වහන්සේකින් පැවතෙන ඊ타මත්ම වටිනා සැරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලාගේ පාදපත්මෙන් අපරිමිත ලෙස පෝෂණය ලැබපු වාසනාවන්ත භූමියක දවස් ගානක් අපි ගත කළා. ඒ වගේම අර අපි සඳහන් කළ සැරියුත් මුගලන් පරම්පරාවෙන් පැවතෙන ඊ타මත්ම වටිනා ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ අපේ ගුරු දේවයාණන් වහන්සේගේ ඊ타මත්ම හරබර දේශන වගේම කියන්න බැරි තරම් අපේ මාර්ගයට උදව් කරන වැදගත් ධර්ම කාරණා කටයුතු අපි ලබා ගත්තා. ඒ නිසා අපි උන්වහන්සේට සාදු සාදු කියලා නමස්කාරය කරමු. සාදු සාදු සාදු. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ උන්වහන්සේ එතරම් ශරීර සෞඛ්‍ය తত্ত্বය හොඳින් නැති වුණා පවා අපි ඉල්ලීමක් කරොත් උන්වහන්සේ නොපැකිලව ලංකාවේ වේවා පිට රටක වේවා ලාංකික වේවා විජාතික වේවා ඒ ඕනෙම කෙනෙක් ධර්ම මාර්ගයේ යනවා නම් තමන්ගේ පහසුව සලකන්නේ නැතුව පැය ගණන් ගුවන් යානා තොටුපළවල් වල නවතිමින් පැය ගණන් දවස් ගණන් ගොඩාක් අපහසුතාවල් වලට මුහුණ දෙමින් මේ මහඟු ධර්ම කාර්ය අර පරපුරෙන් පැවතගෙන එන කාර්ය ඉටු කරන්න කවදාවත් පැකිලිලා නැහැ. අපි ඒක හොඳට දන්න කාරණය. ඒ නිසා අපි ඒ ඊ타මත්ම වටිනා කාර්යභාරය උන්වහන්සේට চিරාත් කාලයක් කරගෙන යාම සඳහා බොහෝ කාලයක් මේ ශාසනයේ වැඩ සිටීමට පුළුවන් වේවායි කියා ප්‍රාර්ථනා කරමින් සාදු සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරමු ඒ වගේම දැනට මීත්‍රිකල උන්වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් බොහෝ ගාණක් මේ භාවනා වැඩසටහන් පැවැත්තිලා තියෙනවා. ඒවට මෙතන ඉන්න පිරිසෙන් බොහෝ දෙනෙක් සහභාගී වෙලා තියෙනවා. මේ භාවනා වැඩසටහනේ ඊට විශේෂයක් පුද්ගලිකව මම දකිනවා. ඒක අපි යම්කිසි ප්‍රමාණයකට සඳහනුත් කරා. මේ භාවනා වැඩසටහන ඊ타ත්ම විශේෂ වන්නේ මෙය සාවත්තියේ පැවැත්වූ නිසාම නොවේ. බොහෝ කාරණා මේකට එකතු වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ රහතුන් වහන්සේලා වැඩ සිටියා. නමුත් අපි විශේෂයෙන් සඳහන් කරන රහතුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේ මේ වැඩසටහනේ ඊටාත්ම විශේෂයෙන් සඳහන් කළ යුතු දේ වෙන්නේ ඊටාත්ම ගෝසාකාරී පරිසරයක් තුල නොයෙකුත් ජාතීන් වලට අයිති බෞද්ධ ජනතාව තම තමන්ගේ විශ්වාසයන් මත බුදුහාමුදුරන්ට පුද පූජා කරනකොට ඒ අසල ඒ තුල ඒ ඒ පිරිසත් එක්කම එකතු වෙලා අපි භාවනාමය කාලය ගත කරපු හැටි. පැහැදිලිවම ස්වාමින් වහන්සේත් සඳහන් කළ හැටියට පිරිසේ බොහෝ දෙනෙක් හැම දිනම වාගේ මීට ඉස්සෙල්ලා භාවනා කරලා යම්කිසි ප්‍රමාණයකට පුරුදු වෙලා තිබ්බ නිසා ඒ කටයුත්ත හොඳින් කරන්න පුළුවන් වුණා. ඒ වගේම මෙහි තියෙන විශේෂත්වය වෙන්නේ අපි කවමදාකවත් මේ වගේ ගෝසාකාරී තැනක අපි ලංකාවේ හිටියනම් අපේ ඕනකමින් කවදාවත් භාවනාවට කියලා යන්නේ අපි සාමත්තියට ආව නිසා ඕනකමින් ශ්‍රද්ධාවක් ඉපදවගෙන එතන හිටිය නිසා අපිට ඊ타මත්ම වටිනා පණිවිඩයක් ඊ타මත්ම වටිනා පුහුණුවක් ලබන්න ඒක අවස්ථාවක් ඇති වුණා. අපේ ස්වාමින් වහන්සේ දේශනා මාලාවේ එක අවස්ථාවක සඳහන් කළ ආකාරයට එක එක අරමුණෙන් සිත පයින්නකොට ඒක ඒ අරමුණ කෙරෙහි තවත් ප්‍රතික්‍රියාවල් දක්වන්නේ නැතුව නැවතත් අපේ මූලික ආනාපාන සතිය හෝ පිම්බීම හැකිලීමට ගන්න අපිට ඊ타මත්ම මනරම් අවස්ථාවක් ඒක. හරියට අර බුදුහාඳුරෝ අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ලා කියපු සුතේ සුතමත්තම් වගේ. ඉතින් ඒ අවස්ථාව අපිට ලැබලා දුන්නේ ඊ타මත්ම විශේෂ පින්වත් යෝගිනී මරියක් තාරා ඉතින් ඒක කාගේ හරි හිතක පැලවුණු බීජයක් මල්පල ගැන්විලා ඒකේ ඵලය අපි භුක්ති විඳා. භුක්ති විඳින් සිටිනවා අපි මේ අවස්ථාවේ. ඒ ඒ ගැන අපි ඊ타ත්ම සන්තෝෂ වෙන්න ඕනේ. ඒ නිසා අපි එතුමියට අපේ ධර්ම සොහයුරියට ඊ타ත්ම කෘතඥ භාවය ප්‍රකාශ කර සිටිනවා මේ අවස්ථාව ලබා දීම ගැන. ඒ ඒ ඒ කරගත් පුණ්‍ය මහිමෙන් අපේ මීතිරිකල කියන වගේ මේ ආත්ම භාවයේදීම නිර්වාණ ඵලය සාක්ෂාත් කර ගැනීමට ඔබට වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු. ඒ වගේම කිසිම විටක එතුමියට ඒ කටයුත්ත ඊ타මත්ම ශක්තිමත් සහකාරියන් සහ සහකාරියන් නැතිව ඒ කාර්යය ඒ බඳු බාහිර දුර කාර්යයක් කරන්න හැකි වෙන්නේ නැහැ. මොකද මේක ලංකාවේ මීතිරිගල කරපු රිට්‍රීට් එකක් නෙමෙයි. ඉතින් ඒකට අනුම මීතිරිගලට එදා ඉඳන් ගොඩක් සහභාගී වෙන කුටිවලට පවා ආධාර කර මීතිරිගල භාවනාවට එන අනෝම ඇතුළු තවත් නම් කියවෙන්නේ නැති පිරිසකගේ යෝගිනීවරයන්ගේ සහයෝගීන්ගේ නොමද සහයෝගයක් මේ කර්තව්‍යයට ලැබුණා. අපි එතුමියන් සහ එතුමන්ලාගේ ඒ කරපු ඒ ඊටමත් වැදගත් බාර දූර කර්තව්‍ය ලැබෙන පුණ්‍ය මහිමෙන් මේ අත්භවයේදීම නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට ලැබේවා කියලා අපි සාදු කියමු සාදු සාදු සාදු ඒ වගේම මේ අවස්ථාවේ ඊ타ත්ම විශේෂ පුද්ගලයෙක් මට මතක් වෙනවා සඳහන් කළ යුතුයම රොබින්සන් ක්‍රූසෝ කියන පොත කියනකොට අපි අහන්න ලැබෙනවා ෆ්‍රයිඩේ කියලා පුද්ගලයෙක් ගැන. ඒ වගේ මේ අපි ආදරයට කියන WW නැත්නම් විජේ වර්ධන කියන යෝගී මහත්මයා ඔබලා බොහෝ දිනක් දන්නේ නැතුව ඇති මේ ගමනේදී සමහර දවස්වලට එතුමා එක ආහාර වේලයි කියලා වැළඳුවේ. මොකද උදේ ස්වාමින් වහන්සේගේ කටයුතු කරලා එනකොට උදෑසන ආහාරය එතනින් අයින් කරලා. ඒ වගේම ඊට පස්සේ මේ සාවත්‍ය ජේතවනයේට යන්න තියෙනවා. ඉතින් අපි ආහාර වේලවල් දෙකක් වළඳනකොට එතුමා සමහර දිනවල වැළඳුවේ එක ආහාර වේලක්. ඒ වගේම මම මීට ඉස්සෙල්ලත් එතුමාත් සමග බුරුමෙටත් ගියා. ඒ වගේම කීප අවස්ථාවකදී එතුමාගේ කාර්යයන් කරන හැටි බලාගෙන හිටියා. ඊ타මත්ම ගරුපක්ෂපාතීව හිතයිශීව කිසිම චෝදනාවක් නැතුව කරන ඒ සේවය ඊ타මත්ම විශිෂ්ටයි. ඒ නිසා ඔබට ඊ타මත්ම විශාල පුණ්‍ය සම්භාරයක් දැනටමත් අත් වෙලා ඇති ඒ පුණ්‍ය ශක්තියින්ගේ මහිමෙන් ඔබට මේ ආත්ම භාවයේදීම නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා කියලා සාදු සාදු සාදු ඒ සමගම තවත් විශේෂයෙන් සඳහන් කරන්න තියෙන පුද්ගලෙක් තමයි මුල් දවස්වල ඉඳන්ම අපිත් එක්ක වැඩ කටයුතු වලට උදව් වෙච්ච කසුන් තරුණ මහත්මයා. අපි බොහෝ දෙනෙක් හොඳින් හොඳින් දැක්කා තමන්ගේ රාජකාරී මට්ටම ඉක්මවලා අර පපුවෙන්ම මේ එනවා කියලා කියන්නේ බොහෝම දැඩි ඕනකමකින් කරපු බව අපිට නිතර පේන්න තිබ්බා. අපේ දානේ ගන්න වෙලාවට අපිට කරපු සහයෝගේ ඕනම දෙයක් ඕනම එකක් ඉල්ලුවොත් කිසිම වෙලාවක නොපැකිලව ඒක කටයුතු කරා. ඒ නිසා මට හිතුණාද බොහොම හොඳ දෙමව්පියෙක්ගේ ඇතිවෙච්ච හොඳ කොල්ලෙක් තමයි කසුම් කියන්නේ කියලා. මේ කරපු දේ මේ තමන්ගේ රාජකාරී මට්ටමේ ඉක්මවලා කරපු කටයුතු නිසා ඔබතුමාට ඊටාම විශාල පුණ්‍ය සම්භාරයක් රැස් වෙන්නේ නැති ඒ ඒ පුණ්‍ය මහිමෙන් ඔබට මේ ආත්මභාවයේදීම නිවන සාක්ෂාත් කර ගැනීමට ලැබේවා කියලා සාදු සාදු සාදු ඒත් එක්කම තවත් විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය තුන් තුන්ගොල්ලක් තිරේ පිටුපස්සේ ඉඳගෙන එක්සෝටික් ගෙතබේ ආයතනයේ නේද්‍රා හේවාවිතාන මහත්මිය කරපු සේවාවත් ඉතාමත්ම විශිෂ්ටයි. යම් යම් අඩුපාඩුකම් තිබුණත් මේ වගේ දෙයක් මිටි ඉස්සෙල්ලා කරන්න නැතුව ඇති. ඒ වගේ දෙයක් කරන්න ඉදිරිපත් වීම පවා විශේෂ බය නැතුව ඒක කරන්න ඉදිරිපත් වීම පවා අගය කළ යුතු දෙයක් හැටියට මම සැලකනවා. ඉතින් ඒක ඊටමත්ම අපි අගය කළ යුතුයි. අපි ඒ ගැන එතුමියට සහ ඒ සේවා මණ්ඩලයට ඊටාත්ම කෘතඥ පූර්වකව ස්තුතිය පළ කරනවා ඒ සේවක මණ්ඩලයටත් නිදුක් නිරෝගී භාවය අපි ප්‍රාර්ථනා කරන අතර නිවන් අවබෝධය සඳහාම ඒ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු ඒත් එක්කම සමහර විට ඇඬුම් සහගත මූණකින් අපිට සංග්‍රහ කටයුතු පහු දවස්වල කරපු මුලදී අපෙන් බැනුම් චෝදනාවලට ලක් වෙච්ච ආලෝක් uh, we are very uh, happy to have you here. Uh, you went beyond your duty. And uh, whenever there was a need to serve us, even uh, at breakfast or lunch, without thinking about your own comfort, you did that. and, and, and you use all your powers to get the best fast. That was admirable. And we really deeply appreciate that. And as a result of that good deed, as we say, as Buddhists say, good karma, uh, may you achieve lot of uh, merits through that and may you achieve Nibbana. සාදු සාදු සාදු අවසාන වශයෙන් දැක්කා අද යනකොට අපේ රියදුරු මහත්මයා අපේ අපේ ජීවිත අපි බාර දෙන්නේ හෙට උදේ ඒ රියදුරු මහත්මයාට ඒ රියදුරු මහත්මයා මම දැක්කා බිම කොලයක් දාගෙන පුංචි උඳුනක් තියාගෙන ඒකේ උයාගෙන තමයි කන්නේ. මහන්සි වුණාම බිම කලාලයක් එළගෙන ඉන්න තැන පාරේ. පුතියනවා. ඉතින් අපි හෝටලේ ඇතුලේ හොඳට ආහාර ගන්නකොට ඒ මහත්මයා ඒ විදිහටයි ආහාර ගන්න ඉන්නේ. ඉතින් ඒ මහත්මයාගේ ඒ විශිෂ්ට කාර්ය නිසා ඒ මහත්මයා දැනුවත්ව හෝ නොදැනුවත්ව අපිත් එක්ක මේ එකතු වෙලා ආපු ගමනේදී අපේ සහකාරයෙක් වුණා. අපිත් එක්ක දුක හදා බෙදා ගත්තා. හෙට අපෙන් මෙන් වෙනතුරු. ඒ නිසා එතුමන්ට මේ ලබා ගන්න පුණ්‍ය ශක්තිය ජීවිතය සහ ඉදිරි කාලය යහපත් තත්වයකට පවත්වා ගැනීමට අපි සාදු සාදු සාදු කියලා පින් අනුමෝදන් වෙමු. අවසාන වශයෙන් ස්වාමින් වහන්සේ සඳහන් කළ එකකට තවත් දෙයක් එකතු කරන්න ඕනේ. අපේ බුදුහාමුදුරුවෝ කිව්වා උන්වහන්සේ බුද්ධත්වයේ ලබන්නේ ඉස්සෙල්ලා 512500 ගාණක් බුදවරු දැක්කා කියලා. 512500 ගාණක් බුදවරු අපේ බුදුහාමුදුරුවෝ දැකලා පහු කරලා තියෙනවා. අපි දැන් අපි එක එක නම් වලින් කියාගන්න මේ මනුස්ස ආත්ම භාවයේ ඉන්න අපි එහෙම බුදවරු කී දහක් කී ලක්ෂයක් පසු කරලා ඇද්ද මේ අනන්තවත් වූ සංසාරේ හැම බුදුවරයෙක්ගේම කාලේ අපිත් ඒතන ඉන්න ඇති අපිත් සමහර විට සාවත්තිය ජේතවනාරාමේ බණ ඇති ඒ වුණාට අපේ වැඩේ ඉවර කරගන්න හම්බුන්නේ නැහැ. ඉතින් ස්වාමින් වහන්සේ අපිට කිව්වා සන්තුට්ඨීතාවයේ ඇති වැදගත්කම. අපි මිනිස්සු වෙලා ඉන්නම හොඳට මොළ ධාතුව තියෙනවා. අපිට මේ වගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ අනුශාසනාව ලැබෙනවා. අපි ධර්ම මාර්ගයේ යනවා. ලංකාවේ ඉපදුණා. ඉතින් අපි තවදුරටත් කල් දාන්නේ නැතුව අපි සියලු දෙනාම මේ ආත්ම භාවයේදීම නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගමු සාදු සාදු සාදු